අනුගත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත නායක ස්වාමීන් වහන්සේ තිතේකෝ බ්‍රාහ්මණ නෛදං බ්‍රහ්මචරියං ලාභසක්කාර සිලෝකාං සංසං න සීල සම්පදානි සංසං න සමාධි සම්පදානි සංසං න ඥාන දස්සනානි සංසං යාචකෝ අයං බ්‍රාහ්මන අකුප්පාචේතෝ විමුක්ති ඒකදත්ත මිදං බ්‍රාහ්මන බ්‍රහ්මචරියං ඒතං සාරං ඒතං පරියෝසානන්ති සද්ධාවන්ත කාර්මික පින්නත්නි අදත් සන්ධ්‍යා කාලයේ වෙනකොට මේ අවස්ථාවේ පින්තුම් බලාපොරොත්තු වෙන්නේ සතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට හිත පිණිස දේශනා කොට වදාළ චූල සාරෝපම සූත්‍රයේ සම්බන්ධ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මජ්ක්‍ධිමනිකායේ සඳහන් ඕපම්ම වර්ගයේ චූල සාරෝපන සූත්‍රයේ සම්බන්ධ දේශනාවයි ශ්‍රවණය කළ යුතු තියෙන්නේ. මේ දේශනාව පවත්වන දේදුනේ සරුවච්චන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටින අවස්ථාවකයි. මේ සූත්‍රයේ නම් තබලා තින්නේ චූල සාරෝප සූත්‍රය. මහා සාරෝප සූත්‍රය කියලා මීට මුලින් තියෙන සූත්‍රයේ තියෙනවා. මේ සඳහන් කරන්නේ සාර කියන්නේ වටිනා දේවල්. අරටුවක් කියන බවයි. ගහක අරටුව බොහොම වටිනවා. අනේ උපමා පෙන්වුම් කලේ චූල සාරෝපම චූල සාරෝපම කියන්නේ මුලින් සූත්‍රයේට මේ සූත්‍රයේට මුලින් තියෙන සූත්‍රෙට මහා සාරෝපම කියලා පෙන්වුම් කළා. මේ සූත්‍රයේට සුළු අරටු ඇති සූත්‍රය කියන අදහස සිංහලට නගාගත්තු තියෙනවා. මේ ගහක් උපමා කරගෙන ගහේ අරටුව සම්බන්ධ කරගත්තා බුදුරජාණන් වහන්සේ වික්ෂු ජීවිතේ සම්බන්ධ තමන් වහන්සේලාගේ ප්‍රතිපදාව පැහැදිලි කර සූත්‍රයක් වෙන්නත් මේ සූත්‍රයෙන් විශේෂයෙන් වික්ෂුන් වහන්සේලාට ප්‍රධාන වශයෙන් කරුණ රාශියක් වෙන්නුම් කරනවා ගෘහත් උදවියටත් ඒ ලබාගත යුතු කරුණු බොහෝම තියෙනවා එහෙමනම් දැන් අපි සූත්‍රයේ නිදාන පිළිබඳ කරුණු විමසා බලමු සරුවඥන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක බ්‍රාහ්මණ කෙනෙක් පැමිණියා. මේ බමුණුතුමා උන්වහන්සේගෙන් නැගූ ප්‍රශ්නයයි පිංගල කොච්ච කියන මේ බමුණුතුමා මොහුගේ නම පිංගල කොච්ච මෙයා එක එක සාත්‍රුවදු වරු අනුගමනය කරලා තියෙනවා ඒ නිසා ඔවුන්ගේ සමයම් ධර්මයම් අහලා තියෙනවා. ඒවා මෙයාට සැක තිබුණා. ඇතම් කරුණු සැකයි. එනිසා මේවා නිසක වහගන්න පුළුවන් සරුවඥන් වහන්සේ ළඟට ගියොත් කියලා අදහසක් ඇති වෙලා එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා මේ විදිහට අහනවා ස්වාමිනී මේ දඹදිව තලයේ ඉන්නවා බොහොම ප්‍රසිද්ධ සාත්‍රුවරු ඒ ශාත්‍රු වරු අතරෙන් ඉන්නවා පූර්ණ කාශ්‍යප මක්කලි ගෝසාල එවාගේම අජිත කේසකම්බල නිගණ්ඨනාත පුත්‍ර ඔය විදිහේ සංජේ බෙල්ලට්ටි පුත්‍ර කකුද කච්චායන මේ ශාස්ත්‍රූවරු ඉන්නවා. ස්වාමීන් මේ අය බොහොම ප්‍රසිද්ධයි. සංඝී ගණි මෙයාට බොහොම දායක පිරිස ඉන්නවා. ගණීය කියන්නේ පිරිසක්. දායක පක්ෂයෙන් බොහොම පිරිසක් ඉන්නවා මේ අයට. සංඝී කෙනුට ශ්‍රාවක පිරිස, ඕන්ගේ සමය හදාරන පැවිදි පිරිසක් පරිඥාක උත්තරිතයටපත් වූ ශ්‍රාවක පිරිසකුත් ඉන්නවා. දායක ශ්‍රාවක විශාල පිරිසක් ඉන්නවා. ඊළඟට ඝනාචාරියේ මේ මේ උදවිය තමන්ගේ පැවිදි ශිෂ්‍යයන්ට ඒ ධර්මයේ උගන්වනවා. ඒ කොටස් කොටස් වශයෙන් උගන්වනවා. ඝනාචරී කියන්නේ ඒකයි. ඥාත ප්‍රසිද්ධයි. දැන් ඔය පෙන්වුම් කරනවානේ කුසල් රජ්ජුරූපවා නිකණ්ඨනාත පුත්‍රයට උපකාර කළ තියෙනවා. රහත් කෙනෙක් කියලා සලකලා තියෙනවා. අනේ විදිහේ විශාල පිරිසක් රජවරු පවා පිළිගත් පිරිසක් ඥාත කියන්නේ ප්‍රසිද්ධ පිරිසක් සිත් කර ඒ ඔවුන්ගේ ලබ්ධිය තීර්ථක ධර්මයේ හොඳට අනුගමනය කරන පිරිසක් සාදු සම්මත බහුජනත් එපමණක් නෙවෙයි ස්වාමීන් මේගොල්ල බොහෝ ජනයා මනවින් පිළිගත් බවට පත් වෙලා ඉන්නේ. මෙන්න මේ ආකාරයෙන් පින්නත් මේ තීර්ථක පිරිසගේ තියෙන උගත්කම් හැකියාවන් පෙන්눔 කරලා මේ පිංගල කොච්ච බමුණ අහනවා ස්වාමීන් මේ උදවිය තමන්ගේ ස්වකීය දර්ශනය තමන්ගේ ධර්මයේ නිසියාකාර අවබෝධ කරගෙනද මේ ප්‍රකාශ කරන්නේ. එහෙම නැත්නම් නිසියාකාර දැනගත්තේ නැද්ද? ඇතැම් උදවිය මේවා දැනගෙන ප්‍රකාශ කරනවාද? ඇතැම් උදවිය දැන නොදැන ප්‍රකාශ කරනවාද? ඔන්න ඔය විදිහේ මේ සිංහල කොච්ච බමුණාට ඕනකම වුණා මේ තීර්ථක පිරිසගේ ආબોධි දේශනාව නිසි ආකාර කෙරෙනවාද ඇත්තක්ද සත්‍යක්ද කියන බව තේරුම් ගන්න. මේ පින්නත්නි අන්‍ය ලබ්ධක තීර්ථකයන්ගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගෙන් අහගන්ටයි මේ ඇවිත් තියෙන්නේ. එතකොට එයින් පේනවා පිංගල කොච්ච බමුණාට මේ ධර්මයේ තරම් පිරිසුදු වැටහිලා නැහැ. පිළියරන්නේ නැහැ. ඒකේ සැක සාංකා තියෙනවා. එනිසා ඒවා නිසක කරගන්ටයි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ. උන්වහන්සේ කොහොමත් ඒවා තපනීය ප්‍රශ්න කියලා කියන්නේ. ඒ කියන්නේ අනුන් සම්බන්ධ ඔවුන්ගේ ධර්මයන් තීර්ථක පැවතුම් ඒවා මට අවශ්‍ය නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන බ්‍රාහ්මණය ඒගොල්ල සියල්ල ආબોධ කරගෙන ප්‍රකාශ කළත් කමක් නැහැ. ඇතැන් ඒවා අවබෝධ නොකළ ප්‍රකාශ කළත් කමක් නැහැ. එහෙම නැත්නම් කොටසක් දැනගෙන ප්‍රකාශ කළායි කොටසක් නොදැන ප්‍රකාශ කළායි කියලා ඒවෙන් අපිට වැඩක් නැහැ. ඒක අතහරින්න. බ්‍රාහ්මණයේ මම ඔබට ධර්ම දේශනා කරනවා මෙන්න පින්නත්නි චූල සාරෝප සූත්‍රේ උනාසේ ධර්මයෙන් පෙන්වු කරනවා බ්‍රාහ්මණය මේ ලෝකේ තියෙනවා අරටු ඇති ගස් යම් කිසි පුරුෂයෙක් යනවා තමන්ට මේ අරටුවෙන් යම් කිසි වැඩක් කරගන්න තියෙනවා ගහක අරටුව හොයාගන්න. ඒ ගහේ සම්බන්ධ කරුණු පැහැදිලි වෙන කරනවා සාරං, පෙග්ගු, සත්‍යං, අපටිකා, සාකාපලාසං කියලා. ගහේ ප්‍රධාන කොටස් පින්නත් නේ. සාරං කියන්නේ ගහක ඇතුළත තියෙන අරටු කොටසයි. පෙග්ගු කියන්නේ එලේ කියන එකයි. අරටුවට පිටින් තියෙන. සචං කියන්නේ පොත්තටත් එලේටත් අතර තියෙන සිවියක්. ඊටාම් සිවුම් සිවියක් සචං කියලා කියන්නේ. පපටිකා කියනවා ගහේ පිට පොත්තට. සාකා පලාසං කියන්නේ ගහේ කොළ අතු. මෙන්න මේ විදිහට උපමාව උනාසෙ පෙන්වුම් කරනවා බ්‍රාහ්මණේ යම් කිසි කෙනෙක් ගහක අරටුවක් අර්ථ ඇතුව මෙයා යනවා. ගිහිල්ලා මෙයා අරටුව ගන්නෙත් නැහැ, එළය ගන්නෙත් නැහැ. පොත් සිවිය ගන්නෙත් නැහැ, පොත් ගලවා ගන්නෙත් නැහැ. අතුකොළ කපා ගන්නවා. අතුකොළ අරන් යනවා මෙයාට ඒ ගෙනිච්චාට හිතන්නේ මේ අසුකොල තමයි ගහේ අරටුව කියලා. ඉතින් බ්‍රාහ්මණය එතන ඉන්නවා ඥානවන්ත පුරුෂයෙක්. ඥානවන්ත පුරුෂයෙක් බලන් ඉන්නවා මෙයා ගිහිල්ලා මේ අරටුව කියලා ගන්නෙ මොනවද කොළපොතු. ඒ තනත්තා කියන මෙන්න මෙයා අරටුව ගෙනියන්ට ඇවිල්ලා ගිනිච්චේ කොළපොතු. හැබැයි අරටුවෙන් ගන්න ඕන වැඩක් නම් මෙයාට සිදු වෙන්නේ නැහැ. ඒ නිසා යඥාන් පුරුෂයාගේ හැටිෙහිමයි අරටුව කියලා ගහේ අතුකොළයි ගෙනිච්ච. බ්‍රාහ්මණයේ තව පුරුෂයෙක් කෙනවා ගහක අරටුවක් ගෙනියන්න. මෙයා ඒ අරටුව ගන්නෙත් නැහැ, එලේ ගන්නෙත් නැහැ, සිවිය ගන්නෙත් නැහැ. මෙයා ගන්නවා පොත්ත. ගහේ පිටපොත්ත මෙන්න මේක තමයි ගහේ අරටුව කියලා. අර බලන් ඉන්න සත්පුරුෂයා හිතන මෙන්න මෙයා අරටුව දන්නේ නැහැ. අරටුව කියලා ගෙනෙච්ච පිට පොත්තයි. අරටුවෙන් ගන්න වැඩ මෙයාට ගන්න පුළුවන් කොමක් නැහැ. මෙයාගේ අඥානකම නිසා අරටුවෙන් බැහැර වුණා. ඊළඟට තවත් කෙනෙක් වෙනවා ගහක අරටුව ගන්න කියලා. මේ අරටුව ගන්න ඕන කියලා ඇවිල්ලා මෙයා අරටුවක් දන්නේ නැතුව එලයක් දන්නේ නැතුව එලත් මෙයා ගෙනියන්නේ මොනද සිවියයි. ගහේ තියෙන සිවිය ගලවාගෙන යනවා අරටුව කියලා. බ්‍රාහ්මණ එතන ඉන්න ඥානවන්ත පුරුෂයා දකිනවා මෙන්න මෙයා අරටුව ගෙනියන්න ඇවිල්ලා ගෙනිච්ච සිවියයි. අරටුවෙන් ගන්න ඕන වැඩක් මෙයාට ගන්න පුළුවන් කොමක් නැහැ. මෙයාගේ අඥානකම නිසා අරටුව ගැනීමෙන් පිළිහි ගියායෙන් කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. බ්‍රාහ්මණේ තව කෙනෙක් වෙනවා. මෙයා ඇවිල්ලා ගන්නේ අරටුව කියලා මොනවද ගහේ එළය නොමේරු කොටස කපාගෙන යන මේ තමයි අරටුව කියලා බ්‍රාහ්මණයා අර බලන් ඉන්න පුරුෂයා හිතනවා මෙන්න මෙයා ගිනිච්ච එළයයි එළෙන් අරටුවෙන් ගන්න ඕන වැඩක් පුළුවන් කොමක් නැහැ අරටුව දන්නේ නැහැ එළේ ගිනිච්චා එයත් ඒ අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ බ්‍රාහ්මණේ තව කෙනෙක් වෙනවා මෙන්න මෙයා ඒ හොඳට ගස් පිළිමද දන්නවා එයා ගහේ අරටුවම කපාගෙන යනවා ඥානවන්ත පුරුෂයා හිතනවා මෙන්න මෙයා නම් බොහොම ඥානවන්තයෙක් ගහේ අරටුවම ගත්තා එයින් කලයුතු යම් යම් කර්මාන් තිබෙන ඒවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අර බලන් ඉන්න කෙනා කියනවා. දැන් මෙන්න මේ ආකාරයෙන් පින්නත් ගහක් උපමා කරගෙන ගහේ තියෙන කොලාතු පොත් පිට පොත්ත සිවිය එළය අරටුව මේ කරුණු පහක් උනාට සම්බන්ධ කළා මිනිස්සු සම්බන්ධ ඒ මිනිස්සු අරටුව කියලා ගන්නේ කොළපොතු එමු නැත්නම් පිට පොත්ත සිවිය එළය මේ ආයත මේ අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා උන්වහන්සේ පෙන්වු කරලා ඒ උපමාවයි පින්නත්නි. උපමාව උපමේය වශයෙන් ඊළඟට සාසන ධර්මයට පෙන්වුම් කරනවා. බ්‍රාහ්මණයේ මේ ලෝකේ ඉන්නවා ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුල පුත්‍රයෝ. ජාති ජරා මරණ ව්‍යාධි වලින් ගහන වූ මේ සංසාරයේ මේ දුකෙන් මං ඈතර වෙන්න ඕන කියලා ඒ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෝ එමත්නම් ගෘහස්ත උදවිය සියල්ල අත්හරිනවා මව්පියන් නෑදෑයන් වස්තු ඔක්කොම අත්හැරලා ශාසනය පැවිදි වෙන්න. පැවිදි වෙලා මේ කුල පුත්‍රයෝ නැත්නම් මේ වික්ෂුන් වහන්සේලා උපදවනවා ලාභ කීර්ති ප්‍රසංසා. සිව්පසේට අයත් චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස ආදී සිව්පසේට අයත් වූ යම් යම් වස්තු සම්භාරයක් එකතු කරනවා. වස්තු සම්භාරය එකතු කරලා දැන් මේ උදවිය එහෙම නැත්නම් මේ පැවිදි පක්ෂය හිතනවා මෙන්න මේක තමයි සාරේ. මේවා තමයි හොඳ. මේවා තමයි වටිනා දේ. ඒ සත්පුරුෂයන්ට වික්ෂූන් වහන්සේලායින් ඉදිරියෙන් කළ යුතු සීල සම්පදා පුරන්නේත් නැහැ. සමාධි වඩන්නේත් නැහැ. ඒ වගේම ප්‍රඥා භාවනා කරන්නේත් නැහැ. ඥාන දර්ශනයක් සඳහා උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වික්ෂූන් වහන්සේලා අරියත් ඵලයේ සඳහා උත්සාහවත් වෙන්නේ නැහැ. තමන් අර වස්තුවෙන් සිව්පසෙන් ආඩ්‍ය වෙලා අනිත් තමන් ආශිත පිළිසෙට මේම කියනවා මේ ඇත්තන්ට කිසිම ලාභයක් ප්‍රයෝජනයක් නැහැ. අසරණ උදවිය නේද? මට තමයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා නම්බුනාම තියෙන්නේ කියලා ඒවා නොලබන වික්ෂූන්ට දෝෂාරෝපණය කරනවා ඒ වගේම අපහාස කරනවා බ්‍රාහ්මණි මෙන්න මේ වික්ෂුවත්මගේ ශාසනයේ නියම ප්‍රතිපදාට දැකගත්තේ නැහැ තවත් වික්ෂූන් වහන්සේනමක් කරකින ජාති ජරා මරණ ආදීන් ගහනු මේ සංසාරයේ දුකයි සංසාරයෙන් මං විතර වෙන්න ඕන කියලා සම්පත්තත්තල සාතනෙ පැවිදි වෙනවා උන්වහන්සේ අර ලාභ කීර්ති ප්‍රශංසා ඒවා හොයන්නේ නැහැ. හැබැයි සීල සම්පදාව සම්පූර්ණ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂා හොඳට සම්පූර්ණ කරනවා සතර සංවර සීලය ආරක්ෂා කරනවා සීල සම්පත්තියෙන් යුක්තයි එදෙන්න මුන්නාන්සේ සීල සම්පත්තිය පිහිටාගෙන ඉදිරියේ කළ යුතු සමාධි භාවනාවක් කියන සමත භාවනාවක් වඩන්නේ නැහැ ප්‍රඥා භාවනාවක් කියන විදර්ශනා භාවනාවක් කරෙන්නේ නැහැ. ඥාන දර්ශන කියන ඉන් එහාට ලබාගත් ඥාන ලබා ගන්නට උත්සාහයක් නැහැ. අර අරියත් ඵලයේ සඳහා උත්සාහයක් ඇත්තේ නැහැ. බ්‍රාහ්මණෙ මෙන්න මේ විසුවත් සාසනයෙන් නියම ප්‍රයෝජනයක් ලැබුවේ නැහැ. තමන් පැවිදි වුණේ කුමන අර්ථයක් සඳහාද කියන එක එනං අර අකුප්පා චේතෝ විමුක්ති කියන අරියත් ඵලයේ සඳහා වැඩ කරගත්තේ නැහැ. සීල සම්පදාවෙන් පමණක් නැවතුණා. තවත් භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධ වුණා දේශනා කරන උපමාවෙන් බ්‍රාහ්මණයේ අර විදිහේ ජාති ජරා මරණ වලින් ගහනෝ මේ සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ කියලා ශාසනේ පැවිදි වෙන්න. ඒ වික්ෂුන් වහන්සේ ලාභ කීර්ති ප්‍රසංසා හොයන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ සීල සම්පදාවත් හොඳට සම්පූර්ණ කරනවා. සීලය හොඳට ආරක්ෂා කරනවා. උන්වහන්සේ සමාධි භාවනා කරනවා. බුදු ගුණ භාවනා, කායගත සති භාවනා, ආනාපාන, පඨවි කසිනාදී සමත භාවනා උන්වහන්සේ හොඳට වඩනවා. හැබැයි එතකින් නවතිනවා ඉන් ඉදිරියට ප්‍රඥා වැඩෙන විදර්ශනා වේදෙන්නේ නැහැ. ඒ වගේම ඥාන දර්ශනය කියන ධානාදී උපදවන්නේ නැහැ. උනාසි ගෙතකින් නවතිනවා. බ්‍රාහ්මණ මෙන්න මේ වික්ෂුවත් අර ගහේ අරටුව නොලබුවා වගේ නියම සාර ධර්මයක් ලැබුවේ නැහැ. අරිහත්ත්වයක් ලැබුවේ නැහැ තමන් සමාධි භාවනාවෙන් පමණක් නවතිනවා. ඒ වික්ෂුවත් සාසනයේ නිති ප්‍රයෝජනයක් ලැබුවේ නැහැ කියලා උනාසි පෙන්වන කරා. තවත් කාරණාවක් උනාසි පෙන්වු කරන බ්‍රාහ්මණයේ මේ ලෝකයේ ඇතන් කුල පුත්‍රෝ ජාති දරා මරණ ශෝක පාරිදේවාදී දුකෙන් ගහන වූ <clears throat> මේ දුක් ඇති සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියලා මව්පියන් නෑදෑයන් වත් සම්භාරයක් අතහැරලා පැවිදි වෙනවා. ඒ උත්තරමිව අර ලාභ කීර්ති ප්‍රශංසා හොයන්නේ නැහැ. සීලයත් හොඳට ආරක්ෂා කරනවා. සමාධි භාවනාවත් වඩනවා. ඒ උත්තරමිව ඊළඟට විදර්ශනා භාවනාවක් කරනවා. විදර්ශනා භාවනා කරලා තමන් වහන්සේලාගේ මේ නාම රූප පරිච්ඡේදයවත් ආબોධ කරගන්නවා වෙන් කරලා දකින්නවා මෙන්න මේ උත්මයෝ සාසනෙක් කරා ප්‍රමාණයකට අස්වසිල්ලක් ලැබුවා වෙනවා හැබැයි ඉදිරියට ඥාන දර්ශන කියන ධාන ආදී ලබන්නේත් නැහැ අරියත්වේ සඳහා උත්සාහයකුත් නැහැ ඉතින් අන්නේ වික්ෂූන් වහන්සේලාත් ඒ කියන විදර්ශනා මාත්‍රයක් විදර්ශනාවක් ලබා එක්තරා සතුටක් ලබනවා. තවත් ওই විදිහේ පැවිදි වුණා කුලපුත්‍රයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා උනාන්සේලා ලාභ කීර්ති ප්‍රශංසා හොයන්නේ නැහැ. සීලය සම්පූර්ණ කරනවා. සමාධියත් වඩනවා. ඒ වගේම විදර්ශනා භාවනාත් කරනවා. උනාන්සේලා ඥාන මාර්ගඵල ලබන්න උත්සාහවත් වෙනවා. ඒ ධාන මාර්ග ලබන්නම් පින්නත්නි ආනාපාන වඩලා හෝ පඨවි කසිනාදී භාවනා වඩලා හෝ පළවෙනි ධානයේ විතක් ਵਿਚාර ආදී ධානාංග පහකින් යුක්ත ප්‍රථම ධාන ලබනවා විචාර පීසුක ඒකාංගතාදීන් යුක්ත දෙවෙනි ධානය ඔය විදිහට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන උපදවා ගන්නවා එනම් රූපාවචර ධාන උපදවා ගන්නවා උනාතලා ඒ සෑහීමකටපත් වෙනවා ඊළඟට ඒ එතුමෝ ඊට වඩා උසස් භාවනාවක් කරනවා ආකාසානංචාතන විඥානංචාතන ආකින්චඤ්ඤාතන නේව සංඥා නාසඤ්ඤාතන කියන අරූපාවචර භාවනා එමෙත්තන් අරූපාවචර ධාන හතරක් ලබන ඒ ලැබපු මහන්සලාට පුළුවන් සංඥා වේදේට නිරෝධයට සමවදින්න. ඒ අරූපාවචර ධානය ලැබුවා නම් සංඥා වේදිත නිරෝධි සමවදින්න පුළුවන්. ඒ උත්තරමි ওই විදිහේ දියුණු කරගෙන ඥාන දර්ශනය කියලා පෙන්වුම් කරන්නේ මෙන්න මේ ආකාරයෙන් පෙන්වත් මේ රූපාවචර ධාන හතරත් අරූපාවචර ධාන හතරත් සංඥා වේද නිරෝධයට සමවැදීමත් මේ ඥාන දර්ශනයත් ඒ උත්මයව ලබනවා. හැබැයි ඒ උත්මයවාර කියන අකුප්පා චේතෝ විමුක්ති උත්සාහවත් වන්නේ නැහැ. බ්‍රාහ්මණේ තවත් මගේ ශාසනයේ පැවිදි වෙන පිරිසක් ඉන්නවා. ඒ උත්මයවාර විදිහේ ගුරු වාසීති නාදීනව දකින්නවා. සංසාරයේ බිහිසුණු බව දකින්නවා. ඒ ශාස්ත්‍රයන් ලත්තල්ලා ශාසනයේ පැවිදි වෙලා ලාභ දීර්ඝසන්තාදී සිව්පසේ සඳහා ඒවා එකතු කරන්නේ නැහැ. සීලය හොඳට සම්පූර්ණ කරනවා, සමාධි භාවනා වඩනවා, රූපාචර අරූපාචර ධානත් උපදවනවා. ඒ උත්මයෝ අකුප්පා චේතෝ විමුක්තිය කියන අරිහත්ත්වේ ලබන්න උත්සාහවත් වෙනවා. පින්නැති මේ සූත්‍රයේ අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ වෙනස් නොවන අරිහත්ත්වේ ගැනයි. අරිහත්ත්වයේ ලැබුවන් පස්සේ ඒ උත්මයා නැවත ආපහු එන්නේ නැහැ. වැහිිනෝ ක්ලේශයන් නැවතේ సంతාණයට එන්නේ නැහැ. ඒකයි අකුප්පා කියන්නේ කෝපෙ වෙන්නේ වෙනස් වෙන්නේ අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ති දානි පුනම් භවෝති බුදුරජාණන් වහන්සේෙන් පෙන්වුම් කළා ඒ අරිහත්ත්වයට පත්වන උත්මයන්ගේ ස්වභාවය අකුප්පා මේ චේතෝ විමුක්ති මගේ චේතෝ විමුක්ති කියන්නේ කෙලසුන්ගෙන් හිත මිදීම කෙලෙස් යල්ලක් ප්‍රහාණය වීම අකුප්පා වෙනස් වෙන්නේ නැහැ කොහොමත් ආය රාග ආදී දේශ ආදී කෙලසුන්ට මගේ හිත එකතු වෙන්නේ නැහැ අයමන්ති මා ජාති අයං අන්තිමා ජාති මේ මගේ අන්තිම ජාතියයි ඒ සඳහන් කරන්නේ පින්නත්නි නැවත පුනර්භවයක් නැහැ. රාතන් වහන්සේගේ පරිනිර්වාණ චිත්තයෙන් පසු නැවත භවයේ උත්පත්තියක් නැහැ. නත්තිදානි පුනබ්බව ඒ කාරණා තවත් පැහැදිලි කරනවා දැම්මට ඉදිරියේදී නැවත ඉදීමක් පුනර්භවයක් ඇත්තේ නැහැ මේ තමයි පින්නති අකුප්පා චේතෝ විමුක්තිය මේ චූලසාරෝප සූත්‍රයේ දේශනා කළේ ඉතින් ඒ උත්මයෝ මේ කියන අවස්ථාව ලැබුවා නම් ඊටාම ශ්‍රේෂ්ඨයි ප්‍රණීතයි කියලා දේශනා කළා. එතකොට ඒ උත්මයන්ගේ ලැබූ අරිහත් ත්‍ත්වේ පිරෙන්නේ නැහැ. නොපිරෙන ත්‍ත්වයටපත් වුණා. අන්නේ අවස්ථාව තමයි ග්‍රාමණේ මගේ ශාසනේ පෙන්වුම් කරන්නේ අර ගහක අරටුව ගත්තා වගේ අරටුව ලබාගත් පුරුෂයාට අරටු වලින් කළ යුතු කාර්යයන් හොඳට සිද්ධ කරගන්න පුළුවන් වටිනා දෙයක් ගත්තා වෙනවා. ඒ නිසා මගේ ශාසනයේ කුල පුත්‍රයෝ ලාභාදීන් නවතින්නේ නැහැ. සීලේ පමනක් කිරීමෙන් සතුටු වෙන්නේ නැහැ. සමාධි භාවනාවෙන් පමණක් නවතින්නේ නැහැ. ඒ ළඟට උන්වහන්සේලාර විදර්ශනා මාත්‍රයකින් නවතින්නේ ඥාන දර්ශන කියන කාම රූපාචර අරූපාචර ධානත් උපදවා ගන්නවා. එතකින් නවතින්නේ නැහැ. අරිහත්ත්වයටපත් වෙලා සංසාර ගමන අවසන් කරලා නිර්වාණයටපත් වෙනවා කියන බව සිංගල කොච්ච කියන බමුණුතුමාට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්වුම් කරා. එහෙම දේශනා කරලා අවසානයේ මේ විදිහේ සූත්‍ර පාඨ කීපයක් ඉදිරිපත් කරනවා. ඉතිකෝ බ්‍රාහ්මණ නෛදම් බ්‍රහ්මචරියං ලාභ සක්කාර ශ්ලෝකානි සංසං නෑ සීල සම්පදානි සංසං නෑ සමාජ සම්පදානි සංසං නෑ ඥාන දස්සනානි සංසං යාචකෝ අයං බ්‍රාහ්මණ අකුප්පා චේතෝ විමුක්ති ඒතදත්ත මිදං බ්‍රාහ්මණ බ්‍රහ්මචරියං ඒ සංසාරං ඒ සම්පරියෝසානං මේ බලන්න පින්නත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ලබාගත වූ ධර්මයේ දේශනා කරනවා. ඉතිකෝ බ්‍රාහ්මණ නෛදම් බ්‍රහ්මචරියං ලාභ සක්කාර කිලෝකාන් සංසං. බ්‍රහ්මචරියං කියන්නේ පින්නත්නි ශාසනේ හොඳට මහන්දම් පිළිමයි. සතර සංවර සිල් නැතුව බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපද මැනවින් ආරක්ෂා කරමින් සසුන් පිළිවෙත අනුගමනය කිරීමයි Brahmacharya කියලා පෙන්වු කරන්නේ. ඒ උතුම් සසුන් පැවිද්දටපත් වූ ශ්‍රාවකයන් වහන්සේ නෑ ලාභ සත්කාර සිලෝකානි සංසම්. ඒ පැවිද්දා මේ ලාභ සත්කාර ආදී හොයන්නේ නැහැ. ලාභ කියන්නේ පින්නත්නේ නොඑක් ආකාර සිව්පසේට අයිති දේවල්. චීවර ආදී සෙනසුන් සියල්ලක් අයිති වෙනවා. සත්කාර කියන්නේ උපකාර කිරීම. Tamanට දායකාරකාදීන් ශිෂ්‍යයන් උපකාර කිරීම. ඒවා බලාපොරොත්තුත් නැහැ. සිලෝකානිසං සිලෝක කියන්නේ ಗುಣ කසනේ. කීර්තිට ආවේ. හැමතැන් පැතිරලි යන උසස් කෙනෙක් කියලා. මෙයින් සඳහන් කරන්නේ මගේ ශාසනයේ පැවිදි වූ භික්ෂුව මේ ටික බලාපොරොත්තු නොවිය යුතුයි. ඒ ටික අත්හැරිය යුතුයි කියලා පෙන්눔 කරන්නේ. ඊළඟට දෙවෙනි කාරණා පෙන්눔 කරන්නේ නෑ සීල සම්පදාන් සංසම්. මං දේශනා කොට වදාන ශික්ෂාවන් අනුගමනය කිරීම ආරක්ෂා කිරීම බොහොම හොඳයි. හැබැයි එතකින් නවතින්න බෑ. මේ ලෝකේ ශ්‍රාවක පිට සිල්ලතුන් කරන්ට පමණක් ලෞතුරා බුදු කෙනෙක් බුදු වුණා නෙවෙයි. ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙන්නේ පින්නත් නේ සීල සම්පත්තියත් සමග මෙන්න මේ කියන අකුප්පා චේතුමුති කියන අරිහත්ත්වේ ලබා ගන්නට මාර්ගය පෙන්වු කරන්ටයි. ලෝතර බුදුරජාන් වහන්සේ පහළ නුණ කාලෙත් සිල්වතුන් ලෝකෙ හිටියා පින්නත්. ඇතැම් විට මහබෝසතාණන් වහන්සේලාත් මිනිස්සෝ සීල සම්පදාය පිළිහිටවලා සීල් තුන් බවට පත් කරනවා. ඒක සාමාන්‍ය ලෝක කාලවල තියෙනවා. ඒ වුණාට බුදු සාසනේ සීලෙන් පමණක් නවතින්න බෑ කියන එක මේ පෙන්වුම් කරන්නේ. ඒ සීලයේ එතකින් නැවතුනොත් මහානකමේ අර ඉතිරි ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයත් නොකල යුතුයි සීලෙන් පමණක් නොනවති ඉදිරියට කල යුතු තවත් එකක් තමයි පින්නුම් කරන්නේ නෑ සමාධි සම්පදානි සංසං සමාධි ප්‍රමණක් නොවැඩිය යුතුයි සමාධිය කියන්නේ පින්නත්නි සමත භාවනා බුදු ගුණ භාවනා කායගත සති භාවනා මේ භාවනා කරලා අපේ උදවි එක්තරා චිත්ත සමාධියක් ඇති කරගන්න විසුණු වාන්සලත් ඇති කරගන්න ඕනේ ඒ චිත්ත සමාධියක් ඇති වුණ තරමට නවතින්න බෑ. එහෙමනම් සාතනේ තව ඉදිරි වැඩ කරලා නැහැ. ඒක උන්වහන්සේ පෙන්වුම් කරන්නේ මගේ මේ ශාසනය සමාජයෙන් පමණක් සතු වෙන්න නෙවෙයි. ඒක නොකල යුතුයි සමාජය ඕන කරනවා. හැබැයි එතකින් නවතින්න බෑ. ඊළඟට අනිත් කාරණා තමයි ඥාන දර්ශනානිසංසං ඥාන දර්ශනය කියන්නේ පින්නත්නි අර සමාධි භාවනාවල උසස් තත්යකටපත් වෙනවා. පංච නීවරණ යටපත් වෙලා ඒ ළඟට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ගුණාංග වැඩිලා ඒ නීවරණයෙන් පහ වූ හිත ඒ ළඟට විතක්ක ਵਿਚාර පිසුක ඒකාංගතා කියන ධානාංග සහිත ප්‍රථම ඥාන ලබන්න පුළුවන්. ඒවා හොඳට අනුගමනය කරන්න ඕන. ඒවා අයිති ඥාන දර්ශනයට. ඒක හේතුව ඒවා 이르දිවිද ඥාන ලබන්නත් හේතු වෙනවා. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ ඒ ධානයෙන් පමණක් නවතින්න බෑ. ඒක සාසනයේ නියම ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ ධානුපදවීම් පින්නත්ති අබුද්ධෝත්පාද කාලවල තිබුණා. කර්මවාදී තාපසවරු වනාන්තර ගත වෙලා තමන් උසස් ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඔය කසින භාවනාදී වඩලා ඒ උදවියත් ධානය උපදවා ගත්තා. ඒ නිසා ධානය උපදවාගෙන සත්වයා බ්‍රහ්ම ලෝකේ උත්පත්ති කරවන්න නෙවෙයි මම බුදු උනේ. තව ටිකක් තියෙනවා යාට ඒ ටිකක් පිටු කර දෙන්නයි කියන බව පෙන්වුම් කළේ ඒ ඥාන දර්ශනය කියන ඥාන උපදවීම පමණක් සතුටින් ඉඳපා මගේ ශ්‍රාවකයෝ. තවත් කළ යුතු දේවල් තියෙනවා. ඒ තමයි පින්වත්නි උන්වහන්සේ වදාරන්නේ යාචකෝ බ්‍රාහ්ම යාචකෝ අයං බ්‍රාහ්මන අකුප්පා චේතෝ විමුක්ති බ්‍රාහ්මන බමුණ අයංකෝ මේ චේතෝ විමුක්තියක් ඒ කියන්නේ හිතේ සියලු කෙලෙසුන් නසා දැමීමක් උනානම් ඒක තමයි සදහට ඒ උත්තමයන් සංසාරයෙන් ගත මිදුණයි කියන්නේ. එතකොට හේතෝ විමුක්තිය කියනකොට අර රාතන් වහන්සේ ගැන බැලුවොත් උන්වහන්සේගේ සංයෝජන ගැන බැලුවොත් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන උද්දම්භාගයේ සංයෝජන පහම නැහැ. සංයෝජන 10ක් තියෙනවානේ. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස සංයෝජන තුන මේ ආත්ම දෘෂ්ටිය කියන සංයෝජනේ විචිකිච්ඡා කියන සැකය ඊළඟට හිතේ විසිරෙන ගතිය ව්‍යාපාදයේ කියන තරහ මෙන්න මේ නීවරණ පහත මාර්ග වලින් ප්‍රහාණය කරනවා සකදාගාම මාර්ග වලින් තුනී කරලා අයින් කරනවා ඒ මොනවද? කාම රාග ව්‍යාපාද. එලකට අනාගාම ඵලයටපත් වෙනකොට කාම රාග ව්‍යාපාද සංයෝජන දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණ වුණා. ඒ සත්පුරුෂයාගේ හිතේ ආයාර කාම රාග ව්‍යාපාද හිතවිලි පහළ වෙන්නේ නැහැ. පටික සම්පයුති දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණ වුණා. ඒ කියන්නේ තරහක් වෙන්නේ නැහැ. තරහ එන gati ඇත්තේ නැහැ. කාමරාග ආදීට නැමෙන හිත් ඇත්තේ නැහැ. ඒක බොහොම උසස් අවස්ථාවක්. ඒකනේ අනාගාමින් වහන්සේලා කාම ලෝකයක උප්පත්තියක් ලබන්නේ. උප්පත්තිය කොහෙද ලබන්නේ? පංච සුද්ධාවාසේ. පංච සුද්ධාවාසේ තමයි එතුමන්ලාට උප්පත්තිය වශයෙන් ලැබෙන්නේ. ඉතින් ඒ විදිහේ සංයෝජන නැසීම ඊළඟට තව තියෙනවා අනාගාමින් වහන්සේට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන රූප රාග රූප ලෝකේ ඉපදින හැඟීම් තියෙනවා. ඒ සංයෝජන කියන කෙලෙස් තියෙනවා. අරූප ලෝක කියනකොට සතරක් වූ අරූප ලෝක වල ඉපදෙන සංයෝජන තියෙනවා. මාන්නයක් තියෙනවා. මාන්න කියන අනිත්‍යයට වඩා උසස් දෙමි කියන ගතියක් අනාගාමින් වහන්සේට තියෙනවා. මාන උද්දච්ච හිතේ විසිරෙන ගතියක් තියෙනවා. නාසයේ හිතේ කෙලෙස් හුඟාක් තුනී වුණත් අර කියන විසිරෙන ගතියක් වරින් වර හෝ ඇති වෙන්න පුළුවන්. ඊළඟට අවිද්‍යාව කියන නොදැනීම ඒකත් කියනවා අනාගාමින් වහන්සේගේ. ඒ tie තියාපු රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන සංයෝජන පහම ප්‍රහාණය වෙන්නේ අරියත් මාර්ග ඥානෙයි. හරියත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වුණා නම් ඒ උත්මයා නැවත භවී උපතක් ලබන්නේ පරිසන්දියක් නැහැ. උපත ලබන හේතු සියල්ලක් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වුණා. එනිසා ඒ උත්මයා තමයි මේ කියන්නේ අකුප්පාචේතෝ විමුක්තිය. මහණෙනි මෙන්න මේ ධර්ම තමයි මගේ ශාසනයෙන් ලබන්න උනන්නේ. බොහෝ සූත්‍රවල දේශනා කළා මේදී සිංගල කොච්ච බමුණාටත් දේශනා කළේ බ්‍රාහ්මණය මගේ ශාසනයේ ශ්‍රාවක පිරිස මෙන්න මේකින අකුප්පාචේතෝ මුත්‍ති කියන අවස්ථාව ලබා ගත්තා නම් ඒක තමයි සම්බුද්ධ ශාසනයේ සාරය ඒ තමයි වටිනා දේ ඒක තමයි සංසාරේ කෙලවර වුණා වෙන්නේ කියන බව උන්වහන්සේ පෙන්වුම් කරන්න යෙදුණා. මේ බලන්න පින්නත් බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට මේ නිවන කරා ගමන් කරන්න කොච්චර පැහැදිලි කරාද මේ ධර්මතාවය. ඉතින් මෙන්න මේ ධර්මයන් දේශනා කරන සරුවත්යන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම පෙර සංසාරවල කල පින් ඇති උත්මය උපදිලා ඉන්නේ. ඒ උත්මයන්ට මේ බණ අහන්න ලැබෙනවා. ලැබුණාම බොහෝ කොට ගෘහ වාසයේ කලකිරෙනවා. කලකිරලා සියල්ල අත්හැරලා පැවිදි වෙලා භාවනා කරලා ඔය කියන අකුප්පා චේතුමුති කියන අරිහත්ත්වය ලබා ගන්න. ඒක තමයි සාරයේ උතුම්ය කියලා පෙන්වුම් කළේ. මෙන්න මේක ලබා ගන්නටයි උනාති මාර්ගෙ පෙන්වුම් කරන්නේ. තථාගතයන් වහන්සේ මාර්ගෙ පෙන්වුම් කරනවා ශ්‍රාවක උදවි උත්සාහවත් වෙලා මේ මාර්ගයේ පිළිවෙත අනුගමනය කරන්න ඕනේ. එනිසා මේ චූල සාරෝපම සූත්‍රයෙන් මේ බව හොඳට පැහැදිලි කරන් තිරුණා. අර ශ්‍රද්ධාව තියෙනවා සංසාරේ බිය දක්නා ගතිය ඇති වුණා. ඊළඟට සම්බුද්ධ ශාසනයක් තිබුණා. ධර්මයක් තියෙනවා. ප්‍රතිපත්ති පුරන්නොත් ඉන්නවා. මේ ශාසනයට අර විදිහේ පෙර જાතිවල පිරු ගුණ ඇත්තව සම්මාදිට්ඨිය පූර්වාංගම ඇති කුල පුත්තු පැවිදි වෙනවා. ඒ පැවිදි වුණාම ඇතැම් උත්සමයන්ට අර විදිහේ මහානකම නිසි ආකාර ඉදිරියට ගෙනියන්න බැරුව යම් යම් හේතු නිසා එය සම්පූර්ණ කරගන්න බැරිව පෙන්වුම් කරනවා. නාස් පෙන්වුම් කලේ එහෙම නවතින්න බෑ. මේ අකුප්පා චේතෝ මුත්‍ය කියන අරියත්වේ දක්වා මේ ශාසනයේ පිළිවෙත අනුගමනය කළ යුතුයි. ඒක තමයි සාරය. ඒක තමයි සංකාරයේ කෙලවර. නැවත උත්පත්තියක් නැතිකම නිසා ඒ නොවෙනස් වෙන උත්තරීතර අවස්ථාව ලබාගත යුතුයි කියන බව මේ චූලසාරෝපම සූත්‍රයෙන් පැහැදිලි කරන් තිබුණා. මේ දේශනාව අවසන් වනකොට බමුණුතුමා බොහෝම පැහැදුණා. ඒ බමුණුතුමා මාර්ගඵල ලැබූ බවක් පෙන්වුම් කරන්නේ නැහැ. එයා හරියම පැහැදුණා. ඒ ඇයි දැන් අර තීර්ථකයන්ගේ පැවතුන්නේ මේ අනුගමනය කළා තියෙන්නේ ඒවා හරිද නැද්ද කොහොමද කියන මේ සැකසාංකා තිබුණා. දැන් ඒවා ඔක්කොම අයින් වුණා. මෙන්න මේක තමයි තථාගත ධර්මයේ නිසි ආකාර ප්‍රවැත්ම කියලා අහනකොට හරිම සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා බාගතුන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කරලා අභික්කන්තම් භෝකෝතම අභික්කන්තම් භෝකෝතම බවත් ගෞතමයන් වහන්සේ ඊ타මනවි ඊ타මනවි ස්වාමීනි මම මේ නියම ධර්මයක් දන්නේ නැතුව බොහෝ කාලයක් මේ ධර්මයේ හොයාගෙන ආවා. වහන්සේ දැන් මේ අවස්ථාවේ ධර්මයේ මට දේශනා කළා. හරියට කොළ පඬ රැල්ල ආදීන් වැසී තිබුණ දෙයක් ඒවා ඉවත් කරලා ඒ වැසූ තිබුණ දෙය ප්‍රකට කරන්නා වගේ වහන්සේ ධර්මයේ දේශනා කරලා මට ඒ ධර්ම විවෘත කර දෙන්න ඉදුණා. ඒ වගේම ස්වාමීන් අන්ධකාරයේ කෙනෙක් ගමන් කරන වෙලාවේ මෙයාට නිසියාකාර මගතොට තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. එයා ඒ පුද්ගලයා ගල්වලත් හැපෙනවා, ගහෙත් හැපෙනවා අන්ධකාරයේ ගමන් කරන නිසා. ස්වාමී ඔබ වහන්සේ මට මේ ධර්මාලෝකයක් දැල්ලුවා. අඳුරේ ගමන් කරන්නාට යම් කෙනෙක් ආලෝකයක් අරගෙන ගිහිල්ලා මාර්ගය පෙන්වුම් කරනකොට කිසිම හැප්පීමක් වැටීමක් නැති ගමන යන්නා වගේ ඔබ වහන්සේ මට ධර්මාලෝකයේ දේශනා කළා ඒ ධහමින් මට දැන් කාරණා වැටහුණා ඒ නිසා ඒ අතිනුත් ස්වාමීන් මන් තේරුම් ගත්තා සම්බුද්ධ ශාසනයේ නෛර්යානිකයි කොයිදී පින්නැති පිංගල කොච්ච බමුණා ප්‍රශංසා කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ ස්වාමීන් වහන්සේ අදපටන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන රත්නත්‍රේ සරණගිය උපාසියෙක් වශයෙන් දරා ගන්නටේ කියලා ප්‍රකාශ කළා කියන්නේ. ඔය ආකාරයෙන් බලවිට පින්නත් මේ සූත්‍රයේ කොච්චර වටිනා කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වූ කොට වදාළ ශාසනයේ පැවිදි වෙන කුලපුත්‍රයන් වහන්සේලාට සීල ප්‍රතිපදාවෙන් නොනවති ඉදිරියට යන්න උන්වහන්සේ මාර්ගය පෙන්වුම් කළා. ඒ උන්වහන්සේ පෙන්වුම් කළ ආකාරයෙන් මේ සසර බය දකින්න ගතිය පැවිදි වෙන උත්තරයන්ට පමණක් මේ අපිටත් තියෙන පින්නක්. අපි මේ සංසාරේ එන ගමන් අතර කුයිතරම් ಜಾතිවල අපි ඉපදිලා ඇද්ද? ඒ උප්පත්ති පින්නක්. අද මේ මිනිස්සු වශයෙන් උප්පත්ති ලබාපු එක නම් බොහොම හොඳයි. පෙර කලා වූ කුසලයක විපාකයක් මේ ලැබුවේ. පින්නත් මේ අකුසලයක් කරලා උප්පත්ති ලැබුවා නම් කොහෙද යන්නේ? සතර අපායේ කොයි විදිහේ പ്രേත ලෝකාතනකට නේද යන්නේ? ඒ තැනකට ගියා නම් දුකෙන් දුකට යන ජීවිතයක්. මෙන්න මේ අවාසනාවන්ත අවස්ථාවලින් අපි බේරුවේ කවුද? පෙරත් කළා වූ කුසල වේගයක්, කුසල කර්මයක් ගිය જાතියෙන් ත්‍ෘතිය වෙනකොට අපිට හමු වුණා. මනස ඉදිරිපත් වුණා ඒ කුසල කර්මයෙන් අපි ගෙනාවාද හොඳ සුගතියකට. මේ සුගතියේ හේතුක පරිසන්දිලාභී වෙන්න පුළුවන්. අද අපි ඥානවන්තයි, ගුණගරුකයි, ධර්මය අඳුනනවා, මෞපියන්ගේ ගුණ අඳුනනවා, සංඝයාගේ ගුණ අඳුනනවා. එහෙමනම් අපි නියම සම්මාදිට්ඨියට අද අවතීර්ණ වෙලයි තියෙන්නේ. ඒක අපිත් මේවා තේරුම් අරගෙන ගුරුහත් උදවිය වුණත් Taman සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දිනු කරනවා නම් අර අකුප්පා චේතෝ මුත්‍ති කියන අරිහත්ත්වේ ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මේ කරන කුසල් ප්‍රාර්ථනා තබා ගන්න ඕනේ. තමයි යම් යම් බෝධියක් ලෝතුරා බෝධිය ඕ වේවා පසේ බුද්ධත්වේ රාත් බෝධියක් ඒ බෝධි ඥානයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ බෝධි ඥානයේ මගේ මේ පින කුසලයේ උපනිශ්‍රේ වේවා ප්‍රාර්ථනා කරගත්තාම ගෘහත් උදෙවියත් පුළුවන් මේ චූල සාරෝපම සූත්‍රයට අනුව ජීවිතේ සකස් කරගෙන දුර්වලකම් මගහරවාගෙන ධර්මානුකූලව ජීවත් වෙලා කවදානමුත් ජාති ජරා මරණ ශෝක පරිදේවාදීන් නාස්තෝ සාන්ති ලක්ෂණ නිවන් අවබෝධ කරගන්න. මේ සඳහා පින්තුම් පෙළ ගැහිලා අද මේ ධර්ම දේශනා වාරයක් ලබා ගැනීම සතුටු වෙන්න ඕන. ඉතින් අද ධර්ම දේශනා කරවීම සඳහා මේ පිණිතුම් ධනයේ කාලය වැය කරගත්තා ධර්ම ශ්‍රවණය කළා අද මේ ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම ජනතාවට මෙන්න මේ සාර ධර්මයේ අකුප්පා චේතු මුත්තේ කියන අරිහත් ඵලයේ ලබා ගන්නට නුඹෝ කලකින් හැම කෙනෙකුටම හේතු වාසනා වේවා දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්මයන් ආબોධ කරගන්නටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නත් ධර්මයේ දේශනා කළ දේශකයන් වහන්සේටද එවාගේ මේ බෞද්ධ නාලිකාවේ සභාපති දූරන්දර පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේටද මේ පින් බලෙන් දීර්ඝාසන රෝග සම්පත් ලැබේවා ඒ සෑම දිනාටමත් නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි පින්වත්නි ධර්ම දේශනාවෙන් ලබාගත් කුසල් නියගේ ඥාතීන් අරමුණු කරන් පින් අනුමෝදන් කරමු සදේවක ලෝකවාසීන්වත් පින් අනුමෝදන් කරමු ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු මං කරං ඉදං හෝ ජාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ සියලු දෙනාත්ම රත්නත්‍රේ පීඨෙන් සීල ප්‍රාර්ථනා මුදුන්පත්ව නිවන් දකින්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා අද දවසේදී සූත්‍ර ධර්ම දේශනයේ සජීව වැඩසටහනේ સમાප්තිය සනටුහන් කරන්නටයි සූදානම් වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වුණු චූලසාරෝපම සූත්‍රය මාතෘකා කරගනිමින් පදනම් කරගනිමින් පැවති ධර්මදේශනාවයි ශ්‍රවණය කළේ. ඒ දහම් කරුණු අපට මැනවින් පසක් කර දෙන්නට යෙදුනා ගෞරවනීය දේශකයන්න් වහන්සේ. ඒ වගේම මේ ධර්මදේශනාව මුළු මහත් ලෝකයා වෙතම පතුරවන්නට sannivedanaya කරන්නට අතිසහගත සිතින් යුක්තව පවත්වා වදාළ කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මත්හානාචාර්ය පූජ්‍යපාද මීතලාවේ විනීත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සූත්‍ර ධර්ම දේශනයේ සජීව වැඩසටහන අද දවසේදී අපි මෙතකින් නිමවටපත් කරනවා ඔබ සියලු දෙනාටම පෙරුවන් සරණ වේවා Thank you.